මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන් විදුලියට රචනා කරන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න ඇයි බෝරාම්පේ ඇන්නේ ඇති යනවා කූඩුවට යන්ද ආංගෝම ආංගෝම ගියා ගියා වෙද මාමා මේ බුරම්පිට තාමත් මාව අඳුන ගන්න බැරිද බලන්ටකෝ <laughs> එන්ට ඇතුළට ඉස්කෝලේ නෝනි <laughs> මේ බුරම්පියා මටත් බුරනවා ඒක ඉතින් මේ වර්ගයේ හැටියක් නෙවනෝනි භාගදා එහෙම බුලන්නේ මේ මේ කවුරු හරි තමන් ඉන්න පරිසරයට තුල්ලුණා කියලා තමන්ගේ ස්වාමියාට දන්වන්න. එහෙම නේද නාමෙල්ල? ඔව් ඔසියේ. නැතුව මේ ඉස්කෝලේ නැන්දා හොර කමකට ආවා කියලා නෙවෙයි. හ්ම්. යාළු කමටත් බිරුවා. එහෙමනම් ඉතින් කමන්නේ. මේ වෙද මාමා කෝ අපේ බිසු මං හිතන්නේ තාමත් නිදි බොරු කියන්ට එපා මං නිදි නැහැ එන්ට ඇතුළට නැන්දේ <laughs> දැන් අර මේ ඇවිදින කනප්පුව උඩට නැගලා බිම ඇද වැටිච්ච අමාරුව සනීපද බිසෝ හ්ම් <laughs> දොර වහගත්තා මං හිතන්නේ මාමා මොකද්ද ඇවිදින කනප්පුවේ කතාව? <laughs> ඒක දිග කතාවක් නෝනි. මේ මුවන් පැලස්ස ඒ වගේ දේවල් වලට බොහොම පුරසිද්ධයි නේද? හරි. ඒ කනප්පු කතාව මං වෙන දවසක කියන්නම්කෝ. <laughs> දැන් ඔය නෝනි ගිහින් කනප්පුවෙන් වැටිලා රිදිලා ගෙඳිරි ගාපු අඬාපු විසෝට කොහොමද කියලා බලන්න. <laughs> එහෙම හොයා බලන එක හොඳයි නේද? ඈ? කොහේ හරි රිදුනත්, තැළුනත්, කැඩුනත් <laughs> නෑ නෑ නෑ. මොකුත් උනේ නෑ කියලා වහගන්න කෙනෙක් තමයි බිසෝ. <laughs> හරි නේද? සාමිල් මං කිව්වා. අපෝයි ඒක හොඳයි සීයේ. <laughs> බිසෝ පරාජයක් හරි වැරදීමක් හරි වුණාම ඒක වහගෙන කිසිම නරකක් උනේ නැහැ කියලා පෙන්වන කෙනෙක්. <laughs> ඉතින් සිද්ධ උනේ මොකද්ද කියලා කියවනන් නේද හොඳ? <laughs> ඒකට මුල් හේතුව මමවත් දන්නේ නැහැ ඉස්කෝලේ නැන්දේ. නමුත් ගිය සඳුදා රෑ මේ ගේට්ටුව ගාව කාර් එකක් ඇවිත් නතර කෙරුවා. ඉතින් ඒ කාර් එකේ කවුද කිඳමන්ද කියන්ට මමවත් මේ වෙදසියවත් දැනගෙන හිටියේ නෑ. හ්ම් <laughs> ඒ කාගේ කාරි. මේ මේකනව වැඩෙන්නේ ඒ වාහනේ ආවේ රෑ කතු වෙලේ. ඉතින් ඒකේ කවුද ආවේ කියලා දකින්න බැරි වුණා මේ බිසෝට. ඒ ආවේ අර අපට හතුරුකම් කරන කෙනෙක්ද නැද්ද කියලා බිසෝට ඕන වුණා හොයා බලන්න. ඒ කියන්නේ මේකනේ ඒ හතුරුවදුරු ගැන බිසෝට කියන්න ඇති බිසෝගේ අම්මා මේ ලොකු මැනිකේ. කවුරු කිව්වද කියන්ට මම දැනගෙන හිටියේ නෑ නැන්දේ. ඇයි නාමල් දන්නේ නැද්ද මේ ලොකු රහස් පෙස්සමක් ගහන්න යනවා කියලා අපිට විරුද්ධව? ওই දූෂමාන ආරංචිය මටත් දැනගන්න ලැබුණා. නමුත් ඒක ගැන මං කොහෙත්ම ගණන් ගත්තේ නැහැ. හැයි ළමයෝ එහෙම නරක ආරංචියක් ආවහම ඒක ගණන් ගන්නේ නැතුව ඉන්නේ. එහෙම හිටියොත් අපේ බෙලි කැපෙනව නේද? මේ ආරංචි අපි කීප දෙනෙකුගේම ගුරු සේවයේ විතරක් නෙමෙයි ළමයෝ මේ තව කරුණා කරලා දැන් ගියේ ඇතුළට ගිහින් බිසෝට කියන්ට කිසිම දෙයකට බය වෙන්න එපා කියලා. ඒක නේද හොඳ විදේශිය. ඔව් ඔව් නාමෙලේ කොහොඳයි ඒක හොඳයි. මේ මං හිතන්නේත් එහෙමම තමයි නාමෙල්. නමුත් ඒවා අපි බිසෝට ඒත්තු ගන්නන්ට වෑයම් කෙරුවට හරියන්නේ නැහැ. ඒ හන්දා දැන් ඔය කම්පාවටපත් වෙලා බියෙන් තැතිගත්තු බිසෝට මෙන්න මේ ගුරුවරි වගේ කෙනෙක් ලවාම කියවන එකයි හොඳ. හ්ම් ඒ හින්දා දැන් ඇතුළට යන්න ඉස්කෝලේ නෝනි. <laughs> ඔය දොර වැහුවත් එළියෙන් ඒක අරින්න පුළුවන්. ගිහිල්ලා මේ මේ සෝගේ ඔය මේ බය සැක දෙක නැති කරන්න උපදෙස් දෙන්න. බිසෝ බිසෝ මේ මං ඇතුළට එනවා හොඳද? ඈ එන්න එන්න නැන්දේ අපේ හතුරු අපුව නැත්තරම නැති කරන්න රහස් බෙසමක් ගහනවලු නේද? අම්මා මට කීව සේරම. බිසෝ බිසෝගේ අම්මා තමයි මටත් කිව්වේ රහස් පෙස්සම ගැන බිසෝ. ඒ බොරු පෙස්සමට දෙමුවන් පැලසින්න බොහොම දෙනෙකුගේ අස්සන් අරන් දෙනවයි කියලා මුදියා මුදලාලි සහතික වුණාලු. ඒ කොහොමද බිසෝ? මොකද මුදියට තියෙන බලපුලුවන්කාරකම මිනිසුන්ගෙන් අස්සන් ගන්නට? ඒ මිනිහගේ බඩු කඩේයි, රෙදි කඩේයි, බේකරියයි, තව අර අනිත් හොර ජාවාරමුයි මිනිසුන්ගෙන් ණයට ගත්තු සල්ලි වලට ලොකු පොලි දෙනවයි කියලා එකතු කරලා ගත්ත සල්ලි තව මේ තව හරි හරි හරි හරි ඒ ඇති ඒ ඇති මං අහන්නේ බිසෝ මේ වල් වැදිලා තිබ්බ මූකලම් මුවන් පැලැස්ස දියුණු කරන්ට අපේ විදුහලේ ලොකු මහත්තයයි. මේ නාමල් ගුරුතුමයි. එතකොට මේ අනික් උදවියයි අවුරුදු ගාණක් තිස්සේ කරපු සේවාව අමතක කරලා මේ මේ මේ පැලැස්සේ මිනිස්සු ඒ හොරපෙස්සමට අස්සම් කරයිද කියන්ටකෝ ඉස්කෝලේ විභාග වලින් අසමත් වෙච්ච සේරම ළමයින්ගේ මහ උන්දලා සේරමයි තව ලෝකේ කොතනක හරි කවුරු හරි හොඳ වැඩක් ඒ කියන්නේ රටට ජාතියට ඔබින හොඳ සේවාවක් කරනකොට හෙව්ව කඩාකප්පල් කරන්නට නැති කරන්නට පිරිසක් බලන් ඉන්නවනේ බිසෝ. නමුත් ඉතින් බය වෙලා කලබල වෙලා අඬලා වැළපිලා බෑ කරන්න ඕන නියම දේ මොකද්ද කියලා තේරුම් ගන්නට. තේරුණාද? ඒ හින්දා ඉතින් අපි බලමු අපේ මේ බුද්ධිමත් අය ඒ ගැන මොනවද කරන්නේ කියලා. අඳගහන්ටකෝ නාමෙල්ට. නාමෙල් කෝ කොහෙද ඉන්නේ? මං ඉන්නේ මේ කළුවරේමයි තාමත්. මේ කළුවර පැලැස්ස ආලෝකමත් කරන්නට අවුරුදු ගණනාවක් උත්සාහ කෙරුවා. ඒ තාමත් ඉන්නේ අඳුරු මුවන් පැලැස්සෙමයි. දැන් පේනවද බිසවට මම මේ වැටලා ඉන්න අන්ධකාර තැන කොහෙද කියලා? ආ මේ මේ ඊට කලින් අපිට මොන හරි කන්ට බොන්න ඕන බිසෝ. මේ නාමෙල් නාමෙල් විතරක් නෙමෙයිනේ මෙතන ඉන්නේ. නාමෙල් ඒ හින්දා අපි මේ ගැන අහමු අපිට හැමදාම අවවාද දෙන අපේ වෙදරාලා හැමි මාමගේ. අපි මොකද්ද කරන්න ඕනේ කියලා. කෝ එතුමා ඔය කලවරේමද ඉන්නේ ඈ <coughs> නෑ නෝනි නෑ මට කඳුවැසක් නෑ <laughs> මේ මගේ රත්තරම් භූමියේ කොහේවත් අන්ධකාරයක් මට දැනෙන්නේ නෑ ඒ වුණත් කිව්වනම් බලන්න මොකද්ද පුරස්නේ කියලා රෙද මාමා මේකයි මම දන්නව ඇතිනේ අපේ ඉස්කෝලේ ලොකු මහත්තයා එතකොට මේ ගුරු මණ්ඩලයේ තව කීප දෙනෙකුට විරුද්ධව රහස් පෙස්සමක් ගහනවා මහතැන් වලට අරින්ට ඈ ඒක මහා ලොකු රහස් පෙස්සමක්ලුනේ මං අහන්නේ මාමා මේ පලාතට ලොකු සේවාවක් කරන ගුරු මණ්ඩලයට විරුද්ධ වෙන්න කිසිම හේතුවක් නෑ නේද? ඈ නාමල් මං හිතන්නේ ඒක අදෙයියේ සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි කියලායි වෙදසියේ. තවත් මතක ඇති මේ වල් වැදිලා තිබිච්ච මුවන් පැලැස්ස දිනු කරන්ට පෙරමුණ ගත්තු අපේ ඉස්කෝලේ ලොකු මහත්තයා මුලින්ම ග්‍රාම සංවර්ධනයක් පිහිටුවන්න පටන් ගත්තු දවසේ රෑ උංගා දෙන්නේ බැට කාපු හැටි ඒ රැස්වීමට ආපු උදවිය. ඇයි මගේ කකුලක් බිඳලා ඇදගෙන ගිහින් මහා කැලේට දාපු ධාමරිකව පැනලා දිව්වා? මම මලා කියලා හිතාගෙන. <laughs> මටත් හොඳ පාරවල් කීපයක් වැදුනා. මං ඉතින් මැරිලා වැටුණා වගේ හෙල්ලෙන්නේ නැතුව බිම දිගා වෙලා හිටියා. <laughs> මැරිච්ච මල කඳට ගහලා ඇති වැඩක් නැහැ කියලා හිතලා ඒ දාමරිකේ අර පැනලා දුවපු මිනිස්සු පස්සේ එළෙව්වා. කොහොමද යහපත් වැඩක් ආරම්භ කරපු අපේ ඉස්කෝලේ ලොකු මහත්තයාට මිනිස්සු විරුද්ධ වුණේ කියලා හොයලා බලන්න මාමට පුළුවන්නේ මොකක්ද එහෙම වෙන්න හේතුව? <laughs> ඔය පුරස්නෙට මට වඩා හොඳට උත්තර දෙන්න පුළුවන් මේ නාමෙල්ට. ඒ වුණත් ඉතින් උදව්වක් වශයෙන් මං කියන්නම්කෝ. මේ පිටිසර ගම්මානවල ඈත ඉස්සර ඉඳලම හිටියා. <laughs> දැනුත් ඉන්නවා ඒ ගම්වල මේ ලොකු තැන රැකගෙන ඉන්න කීප දෙනෙක්. ඉතින් ඒ ලොක්කෝ තමයි ගමේ උදවියගේ පවුල් අවුල් වල හරි සමාජයේ වෙනත් පුරස්න ගැන හරි අවවාද කෙරුවේ. එහෙම නැත්නම් මේ මේ උපදේශ දුන්නේ. හැබැයි ඉතින් ඒකම නෙවෙයි. ඒ උදවියට බැරි වුණා නොයෙකුත් පුරස්න තියා එකම පුරස්නයක්වත් විසඳලා දෙන්නේ. එමෙන්නේ නාමෙල්ලුනේ. ඒ බකවානුවේ මේ මුවන් පැලැස්ස මහ විදුහලේ ලොකු මාත්‍යා. බොහෝම කනගාටු වුණා. මෙච්චර ලස්සන හොඳ ගමක් පිරිහිනව දැකලා. ඒ මහත්තයාගේ බුද්ධියට පෙනුණා මේ ගම සූරා කන කපටි මිනිස්සු නිසායි ගමට හොඳ පාරක් තොටක් නැත්තේ කියලා. මිනිස්සුන්ට ලෙඩක් දුකක් වුණාම ප්‍රතිකාර කරගන්න ක්‍රමයක් නැති වුණෙත් ඒ නිසයි කියලා. හේ අසරණ අහිංසක මිනිස්සු බොහෝම මහන්සියෙන් ගොවිතැන් කරලා උපයාපු ධාන්‍ය වර්ග, එළවලු, පළතුරු, කපටි වෙලෙන්දන් ගසා කාපු හැටි. ආන්න ඔයාදී දහසක් දේවල් මර්ධනය කරන්න තමයි ඉස්කෝලේ ලොකු මහත්තයා ඔය ග්‍රාම සංවර්ධනයක් පිහිටුවා ගන්න ගියේ. හ්ම්. එතෙන්දී අය අර මේ මේ ගමේ මේ එතෙක් ලොකු තැන්වල වැජබිච්ච ලොක්කෝ. රහසිගතව එකතු වෙලා දාමරිකෝ දාලා ඒ රැස්වීම කඩා කප්පල් කෙරුවේ ඇයි කියන්න දන්නවද? හ්ම්. ඒ උදවියගේ ලොකු කන් නැති වෙයි කියන බයට වෙන්න ඇති. හ්ම්. ඒ කාලේ මේ මුවන් පැලස්සේ ලොක්කා කවුද නාමේ? ගම්මුලා දැන්. හ්ම් නාන්න යාන්නයි. උන්නේ කොහෙත්ම කැමති උනේ නෑ. පිටගමකින් ආපු ඉස්කෝලේ ලොක්කට ගමේ ලොකු තැනක් අයිති වෙනවට. ඔව්. ඊළඟ එක්කෙනා මේ ගමේ මිනිසුන්ට ඕන කරන කෑම බීම જાති ගිනි ගණන් වලට විකුණාපු කළු කඩකාරයා. එයා කැමති උන්නේ මේ ග්‍රාම සංවර්ධනය මගින් සමූපකාර වෙනසෙන් පටන් ගන්නවට ඒ විතරක් නෙවෙයි ඩාමෙල් ගම දියුණු කරලා හොඳ පාරවල් සොටවල් දාලා මේක හොඳ ගමක් කෙරුවොත් ඒ හොර මරකම් කරලා කූඩ විදිහට ඔය තහනම් පැල වර්ග කැලේ මැද වවලා කාසි ගරාපු මිනිසයා එදා ඒ රෑ අපූර්වට පටන්ගත්තු රැස්වීම අද හෝරාවක් යන්ට කලින් තක්කඩි දාමරකේගේ අනසක වලින් සුන් වෙලා ගියානේ හ්ම් නාමිල් ඔය තුන්නාම එන්ට ඇතුළට දැන් හ්ම් ඉස්කෝලේ නොනිට දැන් තේරුණාද හ්ම් මුවන් පැලැස්සේ දියුණුව කඩා කප්පල් කරගන්න හේතුව මොකද්ද කියලා. මේකේ ඒ කාලේ ඉඳලම ඉහළින් වැජබෙච්ච උන්නැලගේ තත්ත්වේ නැති වෙයි. මිනිසුන්ව ගසා කාපු හොරමර ඒ ගාම සංවර්ධනේ නැති කරයි. ආන්න ඔය ආදී දහසක් කාරණාවල් හින්දා මේ ලස්සන ගම්මානේ තාමත් අර පරණ කැලෑ ගම්මානයක් වගේම තියෙනවා. හ්ම්. දැන් අර හොර පෙස්සම මහතෙන් වලට ඇරලාද? මං හිතන්නේ ඒකට මේ ගමේ ගම්මුලා දෑනියගේ නමලුනේ මේ මුලින්ම දාලා තියෙන්නේ. ඉතින් මේ පෙස්සම ලියාපු ගොඩ පෙරක දෝරුවා කිව්වලු මොන විදිහකින් හරි ආරච්චිලගේ අස්වැන දාගන්න කියලා. මං බනිනවා මේ මිනිහට. එහෙම බොරු පෙස්සමක් කියලා අප්පච්චිගෙන් අස්සන් ගන්නට යනවනම්. නාමෙල්ට බැරිද මේ මිනිහට කියලා ඒ පෙස්සම ඉරලා දැම්මන්ට. ඒ මිනිහා දන්නවද? ඒ පෙස්සම මහ කන්තෝරුවට ගියාම අපි කී දෙනෙකුගේ රස්සාවල් නැති වෙයිද කියලා. ඒක එදාට බලාගනිමු බිසෝ. නේද ඉස්කෝලේ නැන්දේ? මේ බිසෝ හොඳටම බය වෙලානේ. <laughs> බිසෝ විතරක් නෙමෙයි නාමල්. හැත්තම කියනවනම් මාත් ඉන්නේ ලොකු බයකින්. දෙයනේ අපි දැන් කාලයක් තිස්සේ මේ පැලැස්සේ ළමයින්ට උගන්වන්නට කොච්චරනම් මහන්සි වුණාද හ්ම් ඔය ගුරුවරුන්ට තිබුණේ ළමයින්ට උගන්වන්නට කලින් මේකේ ඉන්න ඔල මොට්ටල මහහුඳලාට මේ ලෝකේ අද තියෙන නවීන සොයා ගැනීම ගැනයි හ්ම් විද්‍යාවෙන් දැන් දැන් හෙළිවෙන රහස් ගැනයි ධර්මකාරී උගන්වලා. හ්ම් ඊට පස්සේ ඒ අයගේ දූ දරුවන්ටයි අමනපාලලටයි අමනවතිලටයි ප්‍රශ්න පත්‍ර දීලා ඒවට උත්තර ලියලා හේත් ඉතින් හුඟ දෙනෙක් මේ අපි পায় ගහලා ඉන්නේ තනිතලා බිමක මිසක් ගෝලාකාර පොළවක නෙවෙයි කියලයි වෙදමාමා <laughs> ඔයිටත් වඩා ලොකු පුදුමේ විභාග වලින් අසමත් වෙච්ච පංගුවක් ළමයින්ගේ සීයලා ආච්චිලා ඒ ළමයින්ට ඉගන්වලු මේ පොළව හුළඟේ පාවෙන රබර් බැලුමක් නොවේ මේක පොළොව මහීකාන්තාව කියන దేవතාවිගේ දබර ඇඟිල්ල උඩ තියාගෙන ඉන්නවයි කියලා. ඉතින් ඒ ළමයි ප්‍රශ්න පත්‍ර වලට උත්තර දීලා තියෙන්නේ ඒ ආච්චිලා සීයලා අප්පච්චිලා කියපු විදිහටයි. ඉතින් කොහොමද අපි ඒ ළමයින්ට සාමාර්ථය දීලා උඩට ගන්නෙ කියන්ටකෝ? <laughs> මේකේ වැඩේ නෝනේ ඒ විභාග වලින් පෙල් වෙච්ච ළමයි අඬ අඬ ඉන්නකොට මේ මුළු ගැන්නිලා ඉන්නකොට මොකද වුනේ එනාමේ පාස් වෙච්ච ළමයි හූ කිය කියන් නටන්න පටන් ගත්තලු <laughs> ඒ විතරක් ඔය කියන මේ මේ කිරිනේරිස් කොයියගේ කොළුවගේ නම මොකද්ද අමනපාල එපා එහෙම කියන්න බිසෝ ඒ ළමයා මෝඩෙක් වගේ විභාග වලින් අසමත් උනේ අප්පච්චිගේ වැරද්දෙන්. මම නෙමෙයි අමරපාලට අමනපාල කියේ. පන්ති ඉගෙනගත්තු අනිත් ළමයිනු ඒ නම හැදුවේ. <laughs> ඒ ළමයා අනිත් ඉගෙන ගන්නට කම්මැලි කොල්ලනුත් එක්ක එකතු වෙලා ඉස්කෝලේ නොගින් කැලේ පැන්නලු. <laughs> එහෙමනම් ඉතින් ඒ කොල්ලුවද මේ අමනපාල කියන නම ගැලපෙනවා මං හිතන්නේ. <laughs> ළමයාගේ අප්පච්චිටයි ඒ නම වටින්නේ නා. ඒ අප්පච්චිට තරහ ආවයි කියන්නේ ඒ මිනිහාගේම අයියාගේ ළමයා ඉහළින් විභාගේ පාස් කරපු හින්දාලු. අල්ලපු ගෙදර රෑ එළි වෙනකල්ම මේ මේ මොකද්ද ඒකට කියන්නේ මේ මේ <laughs> බජව් දානවා බයිලා කියලා. ආ හරි ආ හරි. <laughs> හේ ඇති ඒ සංකර විස්තරේ නාමෙල්. හ්ම් දැන් ඔය කියාපු කතුණු වලින් විභාග වලින් පෙල් වෙච්ච ළමයින්ගේ දෙමාපියන්ට ලොකු හිත වේදනාවක් ඇති වෙන්න ඇති නේද? හ්ම්? වැරදි වැඩක් නේ පාස් වෙච්ච ළමයාගේ දෙමව්පිය එකතු වෙලා කරලා තියෙන්නේ. මොකටද සද්දබද්ද දාලා සතුටු උනේ? ඈ? තේරුමක් නැති වැඩ නේ මාමව්වා. වැරදි නේන, වැරදි නේන. මේක හරියට ක්‍රීඩා කරලා දිනාපු පැත්ත පෙරදිච්ච පැත්තට ඔච්චම් පෙරුවා වගේ නෙව ඈ ඊටත් වඩා නරකයි වෙද සීයේ මේ ඒ ගැන යමක් කියන්න කලින් මේ බිසෝ බලන් ඉන්නව අර පෙස්සමට බය වෙලා <laughs> මට බය ඒ පෙස්සම මහ කන්තරුවට ගියොත් අපි තුන්දෙනාට මොකද වෙන්නේ කියලා දැනගන්ටයි අපිව මාරු කරන්න කියනවලුනේ දුෂ්කර පළාතකට <laughs> <laughs> තූතු කුඩියටද <laughs> ඒක සිද්ධ වෙන්න කාරණාවල් මහ ගොඩක් තියෙනවා. එහෙම නේද ලාමේ? අනිවාර්යයෙන්ම. හ්ම්. එහෙමනම් දැන් මේක මේ මේ හරියට අර මහ කැලේ මැදින් කොහෙද තොවිලයක් නටන්න ගිය බෙරකාරයෙක් ඇවිදලා ඇවිදලා මාංශය නිවා ගන්න කියලා හිතාගෙන බෙරගෙඩිය ගහක අත්තක එල්ලලා බිම හාන්සි වෙලා ටිකක් නිදාගත්තලු. <laughs> මිනිහට නිින්ද ගියාට පස්සේ ලොකු හුලඟක් ඇවිත් බෙද ගෙඩිය එල්ලපු අත්තට මේ මේ එහා අයින් අත්තක තිබ්බ ලී කෝට්ටු ගොඩක් හුලඟට වැනිලා වැනිලා වේගයෙන් අර බෙරේ හැමත වැදිලා. ඒකේ මහා බෙර නාදයක් ඇති කෙරුවලු. ඒ කැලේ මැද්දේ. එතකොට මොකද උනේ දන්නවද? ඒ කැලේ හිටපු නාරි උගුදුව විතරක් නෙවෙයි අලි කොටි සිංහ ව්‍යාග්‍රාදී හැම සතෙක්ම බය වුණාලු. කියන්නේ මොකක් හරි මහ භයානක වන මුර්ගයෙක් ඇවිල්ලා කියලා. උන් මේ බය වුණා විතරක් නෙවෙයි උන් හිටි තැන් වලින් දඩි බිඩි ගාලා නැගිටලා කැලේ දෙවනත් කරගෙන දුවන්න පටන් ගත්තලු. අර මේ මේ පිහිසුණු නාදයක් ඇති කරන මහා භයානක සතෙක් ඇවිල්ලා කියලා. කොහොබිසෝ දැන් මේ මෙහි ඉන්නවා. එපා එහෙම කියන්න. මේ වෙදමාමගේ කතාව හරීම වැදගත්. අපි කවුරුත් මාර්ගඵලවල පිහිටලා නැහෙනි. පෘ탁ජන උදවිය. අපේ හිත්වලට දැනෙන බය, සැක සහිත කාරණා වලින් අපි වැඩි වශයෙන් බය වෙනවා. අන්නේ බය කොච්චර දුරට බියවිය යුතු කරුණුද නැද්ද කියන එකයි මෙහෙම අවස්ථාවල වැදගත් වෙන්නේ ඉස්කෝලේ නෝනි. බිසෝ මොකද කියන්නේ? මට බය මේ මුවන් පැලසේ ඉන්න මිනිස්සු සේරම අස්සම් කරලා ඒ රහස් පෙත්සම මහ කන්තරුවට ඇරියොත් අපේ ඉස්කෝලේ ලොකු මාත්තේට මොකද වෙන්නේ? එතකොට මේ ඉස්කෝලේට ලොකු සේවයක් කරන මේ නැන්දට මොකද වෙන්නේ? මේ මුවන් පැලස හොඳට දියුණු කරන්න ඇවිත් අතපය කඩාගෙන තවමත් දස දුක් විඳින මේ මිනිහට මොකද වෙන්නේ? <laughs> මේ මිනිසයා මෙහෙමම ඉඳීවි. <laughs> <laughs> ආනාරි නාමෙලා ආනාරි එහෙම නැත්නම් අද බෙලගෙඩියට උල්ලංගේ වැනි වැනි පාර දීපු කොටුින්දා බන එපා කියලා දුආපු සත්තු වගේ අපි දුවනවාද? හ්ම්. ඉස්සර වෙලා දුවන්නේ කවුද කියමු බලන්න එහෙමනම්. බිසෝ. <laughs> නෑ මම බය නෑ. නමුත් බය නැත්තේත් නෑ. ඒත් මම නිර්භීතයි. අපි hina වුණාට මං හිතන්නේ මෙහෙමයි. ඔය බොරු පෙස්සම මහකන්තරට ගියාම භාගදා ඉතින් එතන එදා ඉන්න ලොක්කා මේක කෙන්ද කන්ද කරගෙන අපි හැමෝටම කරදරයක් කෙරුවොත් මොකද වෙන්නේ? අනිත් කාරණාව තමයි මේ පෙස්සම බොරුවක් කියලා ඒ ලොක්කා ඉරලා දැම්මොත් පෙස්සමට අස්සම් කරලා ඒකේ ප්‍රතිඵල ක්‍රියාත්මක වෙනකල් බලන් ඉන්න මේ පැලැස්සේ උදවිය එයාලට මොකද වෙන්නේ? හැමෝම නෙවෙයි. මෝඩ සකතිසු ටික දෙනෙක්. ඒ උදවිය හිතයි අපි පගාව දීලා පෙස්සම යට ගැසෙව්වා කියලා. ඒ මිනිස්සුන්ට ওই ප්‍රශ්නේ නොයෙකුත් විදියට හරවලා හිතන්න පුළුවන් නැන්දේ. මිනිස්සුන්ගේ සිතුවිලි අතේට අර අහසේ පාවෙන වලාකුළු වගේ. ඒවා එකතු වෙනවා. නොයෙකුත් හැඩ ගන්නවා. ඒත් ඒ හැඩසේරම මොහොතින් මොහොත වෙනස් වෙනවා. හ්ම් සහතික ඇත්ත සීයේ. මිනිසුන්ගේ සිතුවිලි විවිධාකාරයි. ඒවා හැදෙනවා මොහොතක් පවතිනවා වගේ පෙනිලා වහාම වෙනස් වෙලා නොපෙනිය. මේ අන්න කවුද ආවා? නාමල්. නාමල් බලන්න බලන්න කවුද ආවේ කියලා. ඇයි ඔයා බලන්නේ නැත්තේ? නිර්භීතයි කියවනේ. බලන්න ටිකක් ඉස්සෙල්ලා කවුද ආවේ කියලා. තුන් දෙනෙක් බයිනව කාරකින්. බිසෝ බිසෝ ආවේ කවුද කියලා කියන්නකෝ. ඈ? මුතියයි පෙස්සමට අස්සන් ගන්න මිනිහයි ගොඩ පෙරක දෝරුවයි. මං යනවා ඇතුළට. Thank you. අද මුවන් පැලස්සේ රඟපෑම් උලපනේ ගුණසේකර, සේනානි වික්‍රමසිංහ, රත්නා ලාල්නී ජයකොඩි සහ රෝහණ සිරිවර්ධන. නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල්. කලාසූරි මුදල් නායක සෝමරත්නයන් ගුවන් විදුලියට රචනා කරන මුවන් පැලස්ස නිෂ්පාදනය නන්දා ජයමාන්